ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පන්පිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ නව්තොටමුණි ප්‍රධාන සංඝනායක පූජනීය තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තෝ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 ये जनासेतु कारका पपञ्च उदपानञ्च ये ददन्ति उपासयम् तेषाम् दिवाचरत्तो च सदा पुण्यम् पवड्डति धम्मट्टा शीलसम्पन्ना තේ ජනා සග්ගගාමිනෝ තීති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊ타ම උතුම් ධර්ම දේශනාවක සඳහන් වෙන ධාතහරත්නේ කුයි අද මේ ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් මම ඉදිරිපත් කරන්නට යෙදුනි. මේ සියලු දෙනාම බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ටික වේලාවක් බණ අහන්නටයි දැන් මේ සූදානම් වෙලා සිටින්නේ. මේ ගත වේගෙන යන්නේ වස් කාලය. මේ වස් කාලයේදී ටික වේලාවක් බණාන් අවස්ථාව ලැබුණා කියලා බොහෝම සතුටින් ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට අපේ දායක පින්නතුන් සූදානම් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් කියලයි. ඔබ හැම යහපතේ හැසිරෙනවා නම් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. පින්වත්නි හඳුන් ගහ කපන්න කපන්න සුවඳයි. ඒ වගේ නිවැරදි දේ පිළිගැනීමෙන් තමාටම හොඳ ප්‍රතිඵල මෙලවදීම ලබා ගන්න පුළුවන් වෙනවා. වසර 2600කටත් ඉස්සෙල්ලා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බුදුබණ ඒ ධර්මය අද කාලේ විද්‍යා ඥානියක් ඉක්මෝලා ගිහිල්ලා තියෙනවා. ඊටාම හොඳට විමසුම් නුවණින් යුක්තව ධර්මයේ අහනකොට ඉගෙන ගන්නකොට ආධාරණකොට පින්වත්නි අපටම ඒ తත්වයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්ම රත්නය ගුරු තනතුරේ තබා ගත්තා. උන්වහන්සේ ගුරුත්වන් තනතුරේ තබා ගත්තේ උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය. දහම් ගුණ හැම විටම සිහිපත් කරමින් ඒකම මෙනෙහි කරමින් ඒ ගුණ ධර්ම ආශ්‍රයෙන් මේ දායක පින්නතුන්ගේ ගුණ නැන දියුණු කරගන්න උත්සාහ ගන්න. එතකොට ඔබ සාර ධර්ම ආරක්ෂා කරන සාර ධර්ම රකින්න දායකේ දායිකාවක් හොඳ දරුවෙක් හොඳ දැරියක් ඒ වගේම හොඳ පුරවැසියෙක් වේවි ඒ සඳහා ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාවක් පිහිට වේවා කියලා මම ධර්ම අවවාද වශයෙන් ආශිර්වාද කරන්නට කැමතියි බණහන්න සූදානම් වෙලා ඉන්න අපේ ගුණවන්ත සදැහැති පින්වත්නි අද ධර්මානුශාසනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ සංයුත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙන වනරෝප සූත්‍රය මේ කාලේ අපි කතා කරන්න ඕන ලංකාවාසී හැම දිනාගේම අවධානය යොමු වෙන්න ඕන ධර්මදේශනාවක් මේ වනරෝපම සූත්‍රයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපේ පිහිටලා තිබිච්ච අනේ පිටු මහසිතානං විසින් කරවන ලද ජේතවනාරාමේ වැඩ සිටියේ දවසක රාත්‍රියේ පෙර යම ඉක්මිලා ගියාට පස්සේ එක දෙවියෙක් බබලන වර්ණ ඇතිව මුළු ජේතවනාරාමේම බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා තියෙනවා. එහෙම පැමිණිලා බුදුරජාණන් වහන්සේට පින්වත්නි নমස්කාර කරලා ගෞරව දක්වලා එකත් රසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මේ ගාථා ප්‍රකාශ කරමින් මේ దేవතාවා ප්‍රශ්න කීපයක් අහනවා කේසං දිවාචරත්තෝ ච සදා පුඤ්ඤං පවඩ්ඩති ධම්මට්ඨා සීල සම්පන්නා කේ ජනා සග්ගගාමිනෝ මේ ගාථාව මේ దేవතාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. මේ ගාථාවෙන් අහන්නේ පින්වත්නි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලේ රාත්‍රී කාලෙත් හැම විටම කාගේද මේ පින් වැඩෙන්නේ? දිවා රාත්‍රී දෙකේම කවුරුන්ගේ පින් වැඩෙනවද? පින් වැඩේද? සුගතියට යන ධර්මස්ථයෝ ධර්මයේ පිහිටියෝ නම් කවුරුන්ද? සිල්වත් උදවිය නම් කවුද? මේ ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් මේ දේවතා විමසුවා. මේ ගාථාව බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අහගෙන හිටිය අපේ බුදුරජාණන් වහන්සේ මා ඊළඟට ඉදිරිපත් කරපු ගාථා දෙකකින් මේ සඳහා දේවතාවාට උත්තර ලබා දෙමින් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණ පින්නතුනි. ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයන් තේසං දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති ධම්මට්ඨා සීල සම්පන්නා තේජනා සග්ගගාමිනෝ බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙකම මේ దేవතාවා නිමිති කරගෙන දේශනා කරන්නට යදන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පින්නතුනේ යම් ජනපිරිසක් යම් ජනයෝ මල් වතු ඒ වගේම පළතුරු වතු ආරාම වවන්නෝද වන ලැහැබ් වවන්නෝද හේ දඬු පාලම් ආදිය කරවන්නෝද යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද වාසස්ථාන දෙන්නෝද දිවාර හැම විටම ඒ ඇගේ පින් වැඩේ මරණින් පස්සේ ස්වර්ගයට යන දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝමයි කියලා හිටන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පින්වත්නි මේ దేవතාව ඊටාම වැදගත් ප්‍රශ්න කීපයක් ඇහුවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ దేవතාව විමසුවේ ඊටාම වැදගත් ප්‍රශ්න කීපයක් මොනවද මේ ප්‍රශ්න දහවල් කාලයේ රාත්‍රී කාලේ කවුරුන්ගේ පින් වැඩෙනවද? සුගතියට යන ධර්මයේහි පිහිටියෝ නම් කවුරුන්ද? සිල්වත්තු කියලා කියන්නේ කවුද? මේ ගැන දැන් අපි හිතන්න ඕන පින්නතුනි. අපේ අවධානය යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු දේශනාව උනේ යම් ජනයෝ යම් මිනිස් පිරිසක් මහ ජනතාව මල් වතු පළතුරු වතු ඒ කියන්නේ ආරාම හොඳට වගා කරනවද වවනවද ඒ පැල ආරක්ෂා කරනවද ගහකොළ රැක ගන්නවද වනලැහැ වවන්නෝද හේ දඬු පාලම් ආදී කරවනවද කවුරු හරි කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවනවද? වාසස්ථාන දෙන්නෝද? දිවාරෑ හැම වෙලේම ඒ අයගේ පින් වැඩිනු. මරණයෙන් පස්සේ සුගතියට යන ඒ වගේම යහපත් ස්ථානවල උපදින අය ධර්මයේහි පිහිටි ඒ සිල්වත්තුත් ඒ ජනයෝමයි කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළා. පින්වත්නි මිනිස්යාගේ යුතුයකම වෙන්න ඕනේ පරිසරය ආරක්ෂා කිරීමයි. ඒ සඳහා පින්වත්නි පරිසරයට ආදරය කරන මිනිස්සු බිහි වෙන්න ඕන. මේ ලෝකයේ පරිසරයට ඊටාම ලෙන්ගතුව ක්‍රියා කරපු මිනිස්සු අතර ප්‍රධාන තැන ලැබෙන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. බෝධි සම්භාරයේ පුරණ කාලේ ඒ වගේම බෝධිසත්ව චරිතය අනුගමනය කරගෙන ගිය කාලය තුල ඒ තුලින් අපිට පේන්නේ ඒ වගේම බුද්ධ චරිතය තුලින් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලිනුත් පැහැදිලිව පේන්නේ ජීව අජීව පරිසරයේ පිළිබඳව තිබිච්ච ලෙන්ගතුකම ඒ ලෙන්ගතුකම කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ උන්වහන්සේ බෝසත් චරිතේ ගත කරපු අවස්ථාවේදී බුද්ධ චරිතේ ගත කරපු අවස්ථාවේදී මේ අනුගමනය කළ ප්‍රතිපදා තුළින් ඒ බව ඉකාම හොඳට පැහැදිලිව පෙනෙනවා බුදුදහම ස්වභාව නීතිය ඒව අදහස් කරනු පිණිස මේ ස්වභාව නීතිය ගැන සඳහන් කරන්න ධම්මතා ධම්ම නියාමතා කියන වචන භාවිතා කරලා තියෙනවා බුදුදහමට අනුව පින්වත්නි ස්වභාව ලෝකයට ආйти සියල්ලම විපරිණාමීය මේ කියන නියාමයන්ට අනුකූලව ක්‍රියා කිරීම නිසා මිනිසයා අවට පරිසරය ඊටාම හොඳට ආරක්ෂා වෙනවා ස්වාභාවික පරිසරය හොඳට ආරක්ෂා වෙලා තිබීමත් මානුෂ්‍ය සදාචාරයත් අතර ඊටාම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ස්වාභාවික පරිසරය හොඳට ආරක්ෂා වී තිබීම ඒ වගේම මානුෂ්‍ය සදාචාරයත් ඒ අතර තියෙන ඊටාම ලොකු සම්බන්ධතාවයක්. පරිසරය ගැන සංවා සම්මිතාම හොඳ සංවේදී ආකල්පයක් බුදුදහමෙන් අවධාරණය කරන්නේ ඒක නිසායි. අවට පරිසරයේ තියෙන දේවල් තමන්ගේ ඕමනා එපාකම් සඳහා භාවිතා කිරීමෙන් පින්නතුනි වැළකීලා ඉන්න බෑ. නමුත් පණ තියෙන, පණ නැති ලෝකයට ඔරොත්තු දෙන සීමාවන් අපේ මිනිස්සු අඳුනගෙන ක්‍රියා කරන්න ඕන වෙලාවට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. බුදුදහම තුල පරිසරයේ පදනම් කරගත්තු සදාචාර නියමයන් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ නිසයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල මේ පරිසරයේ පදනම් කරගත්ත සදාචාර නියමයන් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ලෝකේ තාම හොඳින් ආරක්ෂා කරගෙන අපිට පවත්වාගෙන යන්න ශක්තිය සලසා ගැනීමටයි. පින්වත්නි ශාක ලෝකේ මුලින් පැලවෙන බීජ තියෙනවා. කඳින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේම පින්නතුනි පුරුක් වලින් පැලවෙන බීජ තියෙනවා. දැල්ලින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේම ඇට වලින් පැලවෙන බීජ තියෙනවා. ඒ වගේ බීජ වර්ග විනාශ කිරීමෙන් වැළකී ඉන්න එක සම්‍යක් දෘෂ්ටික පුජ්‍යලයාගේ සීලයට ඇතුළත් වෙන බව දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ පෙන්වලා දෙනවා. පින්වත්නි මෙතනදී අපි තේරුම් ගන්න ඕන කරන දේකුත් තියෙනවා. විද්‍යාත්මක විදිහට කරුණු හදාරපු තරමට ඒ විදිහට මිනිසා අතින් පරිසරය රැකෙන්නේ නැහැ. මේ කාලේ අපිට පේනවා විද්‍යාත්මක නොඑක් තොරතුරු ඉදිරිපත් කරන ඒ විද්‍යාත්මක විදිහට කරුණු හදාලා තරමට ඒ විදිහට මිනිස්යා අතින් පරිසරයේ ආරක්ෂා වෙන්නේ නැහැ. කරුණ වශයෙන් දැන ගැනීමට අතිරේකව නොයේ කරුණ මේ පරිසරයේ පිළිබඳව ඉදිරිපත් කරන වේලාවකයි මේ ධර්මදේශනා පවත්වන්නේ. නොඒක ආකාරයට පරිසරයේ පිළිබඳ කරුණු ගොඩ ගහලා තියෙන වේලාවකයි අපි මේ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා පිළිබඳව කතා කරන්නේ. පින්නතුනේ කරුණ වශයෙන් දැනගත්තට අතිරේකව මේ පරිසරයේ පිළිබඳව සංවේදී මනසක් ධර්මානුකූලව ඇති වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලාපොරොත්තුනේ පින්නතුනේ මේ සංවේදී මනසක් ඇති කිරීම. මේ පරිසරයේ පිළිබඳව සංවේදී මනසක් ධර්මානුකූලව ඇති වුණොත් තමයි අපේ දායක පින්නතුන් මේ පරිසරය ගැන උනන්දු වෙන්නේ. පින්වත්නි, ගහක් සාකයක් අපිට දෙන්නේ මොනවද කියන එක පිළිබඳ බෞද්ධ අදහස අපේ පැරණි බෞද්ධ යුගයේ ප්‍රතිරාවය දුන්න ආකාරය ඊටාම හොඳට පේන තැනක් තමයි මිලින්ද ප්‍රශ්නේ. ඒ මිලින්ද ප්‍රශ්නේ පෙන්වලා දෙන්නේ මේ විදිහට. රුක්ඛෝ නාම පුප්ප ඵල ධරෝ. ගසක් කියලා කියන්නේ මල්හා ගෙඩි දරන්නකි. ඒ ගහ එම ශාකය ඒ ශාක පරපුර පවත්වන අතරම මල් වලින් අලංකාරයක් ඒ වගේම ගෙඩි වලින් ප්‍රනීත පෘථුවි රසයක් ලබා දෙනවා. මේ සාකයකින් අපිට ලැබෙන ප්‍රයෝජන පින්නතුනි. ඊළඟට පැහැදිලි කරනවා රුක්ඛෝ උපගත මනු අවිඨාණං ජනානං ඡායාදීති. පින්වත්නි මේ සාකය දස තමන් වෙතට ආපු ජනයාට පින්වත්නි සෙවණ ලැබලා දෙනවා. ගහක හේවන පින්වත්නි මොනතරම් අස්වැසිල්ලක්ද කියන එක අපිට තේරෙන්නේ මේ ශරීරයේ දාහයේ තියෙන කොටයි. කවුරු හරි ගහක හේවනේ ඉන්නවා නම් ඒ වගේම නිදා ගන්නවා නම් ඒ ගහේ අත්තක්වත් කඩන්නේ නැහැ. මිත්‍ර ද්‍රෝහි බව ලාමකයි කියලා තමයි පේතවත්වයේ මේ විදිහට පෙන්වලා දෙන්නේ. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්‍ය සේයේවා නතස්ස සාකං භුඤ්ජෙය්‍ය මිත්ත දුබ්බෝති පාපකෝ කියලා පැහැදිලි කරලා දෙනවා මේ ගහ ගහේ සෙවන ලබාගත් කෙනා ඒ ගහට කිසි කරදරයක් කරන්නේ මිත්‍රාද්‍රෝහී වෙනවා නම් ඒක ලාම ක්‍රියාවක් හැටියට තමයි මේ පේතවත්වේ ඊටාම හොඳින් මේ කාරණාව අපිට පෙන්වලා දීලා තියෙනවා. රුක්ඛෝ ඡායා වේමත්තං න කරෝති. පින්වත්නි ගහ මේ ශාක තමන්ගේ හේවන සතුරු මිතුරු හැම දිනාටම සමානව ලබා දෙනවා. ගහට යාළු අය අමනාපය කියලා එහෙම වෙනසක් නැහැ. වෙනසක් කරන්නෙත් නැහැ. තමන්ව විනාශ කරන්නේ නායටත් ගහ මොකද කරන්නේ පින්නතුනි? හේවන ලැබලා දෙනවා. මේ ගහ කපලා කොටලා විනාශ කරන්නයි එන්නේ. ඒ එන අයටත් ඒ ටික වෙලාව තුලත් මොකද ගහ අපිට හේවන ලැබලා දෙනවා. සිසිලස ලබා දෙනවා. ඊටාම ප්‍රසන්න ලෝකයක ගහකින් ලැබෙන සේවය තමයි මම ඒ ධර්මානුකූලව විස්තර කරපු ආකාරයේ පැහැදිලි කරලා දුන්නේ ඔබට. නමුත් පින්වත්නි මිනිසයා ලෝකයේ පැවැත්මට ගහතරම් මධ්‍යස්ථ සේවයක් ඉෂ්ට කරන්නේ නැති තරම් කියන එක වර්තමානයේ දිහා බලනකොට අපිට හොඳට පේන කාරණාවක්. ඒ නිසා අපි මේ ගැන ඉතාම හොඳට කල්පනා කරන්න ඕන වෙලාවක් කියන එක ධර්මදේශනාව ආරම්භ කරන අවස්ථාවේදී මම පැහැදිලි කරන්නට යෙදුණා. පින්වතුනි විමුක්ති මාර්ගය සාර්ථක කරගන්නකොට මේ ජනවාතයෙන් තොර විජනවාතානි කියලායි සඳහන් කරන්නේ. මිනිස් වාසයෙන් ඈත් වෙච්ච manussරා හසෙය්‍යකානි කැලෑ ප්‍රදේශයේ වනපියස ඊටාම යෝග්‍ය ස්ථානයක් ඇටියටයි පෙන්වලා දීලා තියෙනවා. විමුක්ති මාර්ගය සාර්ථක කර ගැනීමට මේ ජනතාව ඉන්න ප්‍රදේශෙන් ඈත් වෙලා මිනිස් වාසයෙන් ඈත් වෙච්ච කැලෑ ප්‍රදේශයේ වනපියස ඊටාම සුදුසු ප්‍රදේශයක් කියලයි මේ ධර්මයට ලැබි උතුමන් ආර්ය ශ්‍රාවකයන් පෙන්වලා දුන්නේ. සාමාන්‍ය ජනයාගේ සිත් නොගන්නා රමණීය වන උද්‍යාන තියෙනවා. මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත ගන්න නැති, හිත දිනා ගන්න නැති සාමාන්‍ය මිනිස්සු අගය කරන්නේ නැති රමණීය වන උද්‍යාන තියෙනවා පින්නතුනි. පින්නතුනි වීතරාගී පුජ්‍යලයෝ කාම්සැප නොසොයන නිසා ඒගොල් වීතරාගී උත්තමය මේ කාම සම්පatti හොයන්නේ. එහෙම නොසොයන නිසා වනයේ සිත් අලවන පරිසරය අරමුණු කරගත්ත සජාචාරයක් පිළිබඳ උනන්දු වෙනවා. අන්නේ පරිසරය අරමුණු කරගත්ත සදාචාරයක් පිළිබඳව බුදුදහමේ අවධානය විශේෂයෙන්ම යොමු කරලා තිබෙනවා. මේ බුදුදහම බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරමින් අපිට පැහැදිලි කරලා තියෙන්නේ මේ පරිසරය අරමුණු කරගත්ත විශේෂ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා ගන්න උනන්දු වෙන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවලදී කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. එතෙන්දි පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ නිල් කනකොළ මත රොඩු කුණු දාන එක ඒ වගේම ඉඳුල් හප ඒ වගේම ඇට වගේ දේවල් දාන එක කරන්න එපා. ඒක නොකළ යුතු දෙයක් බව එහෙම කරනවා නම් ඒක අහන්න නැතුව ඒ නිල් තනකොළ මත රොඩු දානවා නම් කුණු දානවා නම් ඉඳුල් දානවා නම් ඒ වගේ මහප ඉවත් කරනවා නම් ඇට විසි කරනවා නම් ඒ තැන්වලට එහෙම කරනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන එක පාචිත්‍ය ඇවතක් කියලා. විනය පිටකේ පාචිත්‍යයේ පාළියේ බික්කුණී විභංගයේ මේ බව විස්තර කරලා තියෙනවා. ඒ වගේම පෙන්නතුනේ ගස්කොළන් වගේම භූමිය මේ පස ඒ වගේම වාතය ජලය පිළිවෙලකට පරිහරණය කරන්න ඕන. අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන පින්නතුනි. ගස් කොළන් වගේම මේ තියෙන භූමිය, මේ පාස, ඒ වගේම වාතය, ජලය මේවා ගැන විශේෂ අවධානයක් යොමු කරමින් පිළිවෙලකට ඒවා පරිහරණය කරන්න ප්‍රයෝජනෙට ගන්න අපි අවධානය යොමු කරන්න ඕන පිළිවෙලකට ඒවා පරිහරණය කරන්න ඕන. එහෙම නැති නිසා තමයි අපිට විවිධ දුක් අඳෝනා කම්කටොළු ලතවීම් පසුතැවිලි වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. පින්වත්නි, මිනිස්යාට නිෂ්පාදනය කරන්න බැරි කනිජ සම්පත් වර්තමානයේ අධි පරිභෝජනයට ලක් වෙලා තියෙනවා. මේවා නැවත නිෂ්පාදනය කරගන්න අමාරුයි. ඒ තරමට ඒවා ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා. ඉක්මනින් විනාශ වෙන්නේ නැති අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොළොව මතු පිටටත් සාගරයටත් ගොඩ ගහනවා පින්නතුනි. අපේ දායක පින්නතුන් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕන. අපේ රට දිහා බලනකොට ලෝකයේ දිහා බලනකොට පේන කාරණාවක් තමයි ඉක්මනින් විනාශ වෙන්නේ නැති අපද්‍රව්‍ය. විශාල ප්‍රමාණයක් පින්නතුනි මේ පොළොව මතු පිට ගොඩ ගහගෙන යනවා. ස්වාභාවිකව පැවතිච්ච කඳු වලට අතිරේකව ඒ කඳු විනාශයටපත් කරමින් මේ වගේ විනාශ වෙන්නේ නැති අපද්‍රව්‍ය වලින් යුක්ත විශාල ප්‍රමාණයක් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොළොව මතු පිටටත් මහා සාගරයටත් ගොඩ ගහනවා පින්නතුනි මේ පොළොවේ සමතුලිත බවට ඒක විශාල හානියක් මේ මහා පොළොවේ තියෙන සමතුලිත භාවය ඒ තුලින් නැති වෙලා යනවා පින්නතුනි. ඒ වගේම විවිධ ක්‍රම නිසා වාතයක් ජලයක් පින්වත් පොළවක් සීග්‍රයෙන් විනාශ වෙගෙන යනවා. අපේ මේ සරුසාර පොළව බොහෝ සම්පත් අපිට ලබා දුන්නා. මහා වටිනා සරු අස්වැන්නක් ලබා දුන්නා. ඒවා සම්පූර්ණයෙන් මේ தત્ත්වේ නිසා විනාශ වෙගෙන ගියා විනාශ වෙගෙන යනවා. මේවා විද්‍යාත්මක වශයෙන් තේරුම්ගෙන හිටියත් නැවත සරල බවට යෑම දුක වැළඳ ගැනීමක් වශයෙන් හිතන තරමට ගිජු පාරිභෝගික වාදයෙන් අන්ධ වෙලා ඉන්නේ. මේවා පිළිබඳව තේරුම් අරගෙන හිටියක් මොනතරම් අවබෝධයේ තිබුණත් ඒවා පැත්තකින් තියලා නැවත බොහොම සරලව අර දුක වැළඳ ගන්න ඒ වගේ මහා පුදුම විදියේ ගිජු භාවයක් ඇති කරගෙන මේවා ප්‍රයෝජනෙට ගන්න මේ සම්පත් ස්වාභාවික පරිසරේ Taman සතු කරගන්න තියෙන බලවත් ගිජුකම නිසා අපේ පිරිස අන්ධ වෙලා මේ වටිනා පරිසරය විනාශ කරගෙන යන ආකාරයක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේ ගැන මේ නිසා තමයි මං හිතනවා අපිට මේ කාලෙදි කල්පනා කරන්න මේ ගැන උනන්දු වෙන්න මේ අදහස් ඉදිරිපත් කරන්නේ නැති දිවාරාත්‍රී පිං වැඩෙන මල් පළතුරු වතු ආරාමයන් ඒ වගේම වනලැහැබ් වවන්නම් තුලින් ඇතිවන්නේ මිනිසාගේ සදාචාරය මිනිස්සු බොහෝම හොඳට තමාගේ කට ඇඟ සංවර කරගෙන මේ යහපත් කාර්ය යෙදුණා පින්නතුනි බොරු කියන්නේ නැතුව කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිස් වචන කතා කර කර ඉන්නේ නැතුව අපේ පැරණි දායක පිරිස මුතුන් මිත්තන් මේ වගේ උතුම් කටයුතු වල යෙදුණා පින්නතුනි. ඒ ඇත්තන්ගේ සදාචාරයේ මොනතරම් දියුණු වෙලා තිබුණද මේ වගේ කලකෝලාහල තිබුණේ නේ. වාද ભેද තිබුණේ නේ. එනකොටා ගැනීම තිබුණෙත් නෑ. මේ විදිහේ බලය පිළිබඳව තණ්හාවක් තිබුණේ නෑ. ඒ වගේම ඊටාම නිරෝගීමත්ව දීර්ඝාෂු විඳිමින් බොහෝම සුව සම්පන්න දිවියක් ඒගොල්ලෝ ගත කරගත්තා. ඒගොල්ලෝ බොහෝම හොඳට කට සංවර කරගෙන මේ තමන්ගේ වගකීම් වල යෙදුණා. ඇඟ සංවර කරගත්තා. ප්‍රාණඝාතය, අදත්තා දානීය, කාමිත්‍යාචාරය කියන මේ වැරදි වලින් අයින් වෙලා මේවා යෙදෙන්නේ නැත්තන්ට වෙලාවක් තිබුණේ නැහැ. මේ උතුම් කටයුතු වල යෙදුණා පින්නතුනි. ඒ ඇත්තෝ දිවා රාත්‍රියේ පින් වැඩෙන මල් පළතුරු වතු ආරාම උද්‍යාන වනෝද්‍යාන ඒ ඇත්තෝ වගා කළා. ඇති කරන්න වෙහෙස මහන්සි වෙලා ක්‍රියා කළා. මේ වනෝද්‍යානයන්හි පවතින සාකයන්හි දෙවියන් අධිග්‍රහීතව ඉන්නවා කියලා විශ්වාස කළා. ඒවාට දේවත්වය ආරෝපණය කරමින් දෙවියන්සේ රැකබලාගෙන ඒ ආදි මුතුන් මිත්තන් කටයුතු කළා පින්නතුනි. අදත් ඇතැම් වනෝද්‍යානවලට යනකොට අපිට දැනෙන්නේ දෙවියන් මේ ස්ථානයේ වැඩ ඉන්නවාමයි කියලා. ඒ තරමට මිනිස්සු සදාචාර සම්පන්න වුණා. ස්වභාව නීතියට ලං වෙච්ච සදාචාරවත් බවක් ඇතිතැන පරිසර පද්ධතිය හානි වීම වෙනුවට සංවර්ධනයේ සිද්ධ වෙනවා පින්නතිනේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැනගෙන මේ ස්වභාව නීතියට ලං වෙලා ක්‍රියා කරපු අපේ ආදි මුතුන් මිත්තම් සදාචාරවත් බව ඇති කරගෙන මේ පරිසර පද්ධතියට මොන විදිහකින්වත් හානියක් කරන්නේ නැතුව මේ පරිසරය බොහෝම හොඳට සංවර්ධනය කළා පින්නතුනි. ඊටාම අපූර්වට මේ පරිසරය සංවර්ධනය කළා. ඒ ඇත්තෝ ඇලවේලි නිර්මාණය කළා, වැව් පොකුණු සකස් කළා. ඒ වගේම අතරමඟ ඉන්න අයට ජලය ලබා ගන්න තැන් තාලි සකස් කරලා තිබ්බා පින්නතුනි. ඒවා නිසා බොහෝ දෙනා සැනසීමටපත් වුණා. ඒ වගේම පරිසරයේ වාසය කරන මේ සතාසිව්පාවට ලොකු කරුණාවක් දැක්වුවා පින්නතුනි. වගා කළාට පස්සේ අස්වැන්න Tamanට අවශ්‍ය අස්වැන්න ලබාගෙන කොටසක් ඉතුරු කළා මේ වනේ වාසය කරන සතුන්ට. ගහේ තියෙන ඔක්කොම ගෙඩි ටික කඩාගත්තේ නෑ පින්නතිනි. පළදාව සම්පූර්ණයෙන්ම ලබාගත්තේ නෑ. අපේ වැඩිහිටියෝ කල්පනා කළේ මේ සතුන්ටත් කොටසක් තියන්න ඕන කියලා හිතන් ඒ කොටසක් ඉතුරු කළා පින්නතුනි. ඒ සතුන්ගේ පරිසරයේ මේ ආරක්ෂා කරන්නේ පිරිසටත් ප්‍රයෝජනෙයි පිණිස. අදත් ඒ වගේ ධර්මතාවයන් අනුගමනය කරන සත්පුරුෂ මහජනතාව සිල්වතුන් ගුණවතුන් වාසය කරනවා. ඒ ඇත්ත කුඹුරු අස්වැද්දුවාට පස්සේ ලියද්දක් දෙකක් ඉතුරු කරනවා. ඒ සතාසිව්පාවටත් ඒවා ප්‍රයෝජනේ ලබා ගැනීමට. ඒ නිසා මේ පරිසර නීතියට පරිස ස්වභාව නීතියට ලං වෙච්ච සදාචාරවත් බවක් ඇතිතන මේ පරිසර පද්ධතියේ විනාශ වෙනව වෙනුවට සංවර්ධනය සිද්ධ වුණා. පින්වත්නි මෙතනදී අපි දැනගන්න ඕන කරන වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අවශ්‍යතාවය හා ගිජුකම අතර වෙනස අඳුනගන්න ඕන. අපිට මොකද්ද තියෙන ඕමනාව? ඊළඟට මේකට ඕනවට වඩා ගිජුකම ඇබ්බැහි වෙච්ච එක. මේ දෙක ගැන අපි වෙනස අඳුනගන්න ඕන. අද තියෙන්නේ පින්නෝතුනි අවශ්‍යතාවයටත් වඩා මේ ගිජුකම මේවා මගේ මේවා මට කියලා විශාල ප්‍රමාණයක් අත්පත් කරගන්නට තියෙන මහා ගිජුකමක් තියෙනවා. මේක අඳුන ගන්න ඕන. අදි පරිභෝජනවාදය හැම අතිම්ම ගැටලු නිර්මාණය කරනවා. මේ අදි පරිභෝජනවාදය හැම අතින්ම පින්නතුනි ගැටලු නිර්මාණය කරනවා. දැන් පින්නතුනි අපිට ඒ වගේ මහා පුදුම විදිහේ ගැටලු වලට මෝන පාන සිද්ධ වෙලා තිබෙනවා මේ අදි පරිභෝජනවාදී නිසා. ඒ නිසා අපේ දායක පින්නතුන් මේ ගැන අපේ දූ දරුවන්ට කියලා දෙන්න ඕන. හැදෙන වැඩෙන දරුවන්ට මේවා ගැන පැහැදිලි කරලා දෙන්න ඕන. ලියා ගන්න දෙනවට වඩා කියවමින් ඉන්නවට වඩා මේ දරුවෝ එකගෙන ගිහිල්ලා පරිසරයේ පෙන්නලා මේ පරිසරය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනා කියන මඟ පෙන්වීම පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන් පෙන්වලා දෙන්නේ මිනිස්යාහ ස්වභාව ධර්මයේ අතර තියෙන්න ඕන මනා සම්බන්ධතාවයයි මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්නේ. අපි මේ ස්වභාවයේ පිළිබඳව තේරුම් අරගෙන මේ ස්වාභාවික ලෝකය භාවිත කරන ගමන්ම සංරක්ෂණශීලී විදිහට ක්‍රියා කිරීමට මැදුම් පිළිවෙතක ක්‍රියා කරන්න කල්පනාවෙන්න ඕන. මැදුම් පිළිවෙතක ක්‍රියා කරන්න කල්පනාකාරී වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පරිසරයේ සුන්දරත්වය විරාගී වර්ණා කරපු අවස්ථා රාශියක්ම ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කරපු රජගහ නුවර ඒ ආවට ස්ථාන කීපයක් අනුන්වා දීමෙන් ඒ බව පේනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා මේ රජගහ නුවර සිත් అలවන සුළුයි ආනන්ද. නීග්‍රෝදේ සිත් කළුයි. ඒ වගේම චෝර ප්‍රපාතයේ සිත් කළුයි. වේභාර පර්වත ප්‍රදේශයේ තියෙන සප්තපර්ණී ගුහාවද බොහෝම සිත් කළු තැනක්. ඉසිගිලි ප්‍රදේශයේ කාලශිලාවත් බොහෝම සිත් කළුයි. සීතවනේ සප්පසොණ්ඩික ඒ වගේම පබ්බාරාමය ඊටාම් හොඳ මනරම් ප්‍රදේශයක්. තපෝදාරාමයක් ඒ වගේ. ඒ වගේම කලන්දක නිවාපිනම් වේලුවනයක් ඒ වගේම මද්දා කුච්චි කියන මුවවනයක් බොහොම හොඳ සිත් ඇද ගන්නාසුළු ප්‍රදේශ ඒ වගේම ආනන්ද හිමියනි ජීවකතුමාගේ අඹ උයනත් බොහෝ මනරම් කියලා බුදුරජාණන් වහන්සේ ස්ථාන අගය කළා පින්වත්නි ඇතැම් අවස්ථාවල සරාගී පුජ්‍යලයෝ පරිසරයේ තියෙන මේ සුන්දරත්වය දකින්නේ නැහැ. ඒ වටිනා සුන්දරි ස්ථාන ඒ අය මොකද කරන්නේ? નિසරු ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන විනාශ කරනවා. මේ කාලේ මේ විදිහට සුන්දරත්වය දන්නේ නැති අය අර નિසරු ක්‍රියාකාරකම් සඳහා පරිසරය යොදා ගන්නවා. ඒ වගේම පින්නතුනි විරාගී උතුමන්ට සොඳුරු වටිනාතෙන් සරාගී අයට බියකුරු ස්ථාන හැටියට ඊටාම් බියකරු ස්ථානයේ හැටියට තමයි සරාගී අය අර දකින්නේ වන උද්‍යාන එක වෙලාවක බුදුරජාණන් වහන්සේ උදකලා වනේ වැඩ වාසය කරන අවස්ථාවක දෙවියෙක් මේ පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේට තොරතුරු සඳහන් කරනවා මද්දහානේ විවේක ගන්නා වූ පක්ෂීන් ඉන්න මේ මහ හඬ නගන වනය තමාන්ට බිය උපද්දවන තැනක් බව ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේම දේවතාවට දන්වලා හිටියේ තමන්ටේ පරිසරය හිත නිවන ඊටාම සොඳුරු තැනක් හැටියට. බුදුරජාණන් වහන්සේ ස්වාභාවික පරිසරයේ ධම්සභා මණ්ඩප බවට පත් කරගෙන උන්වහන්සේගේ ධර්ම දේශනා පවත්වන්නට යෙදුණා පින්නතුනි. ඉසිපතන මිගදායි පළවෙනි ධර්ම දේශනා පැවැත්වීම ගිජ්ජකූට පර්වතයේ සූකරකතලෙනෙහි වැඩ වාසය කරන අවස්ථාවේදී වේදනා පරිග්‍රහ සූත්‍රයේ දේශනා කිරීම ඉච්ඡානංගල වනේ වැඩ සිටිය වේලාවේදී අම්බට්ට සූත්‍රයේ දේශනා අම්බට්ට කියන සූත්‍ර දේශනා පැවැත්වීම අචිරවතී නදී තීරයේ වැඩ සිටිය වේලාවේදී අඹවනේදී තේවිජ්ජක කියන සූත්‍රයේ දේශනා කිරීම විශාලා මහනුවර වනපියසකදී මහා සිංහනාද සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ පැවැත්වුවේ. ලේන්නුන්ට අභේ භූමියක් වෙච්ච කලන්දක නිවාප නම් ස්ථානයේදී මහා මොග්ගල්ලාන සූත්‍ර දේශනා පැවැත්වුවා. මේ ආකාරයට ධම් සභා මණ්ඩප බවට පත්වෙච්ච ස්වාභාවික ස්ථාන රාශියක් පිළිබඳව තොරතුරු සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ස්වාභාවික පරිසරේ උපයෝගී කරගෙන වාස්වසල වැඩ සිටියේ ස්ථාන දිහා බලනකොට උන්වහන්සේ මොනතරම් උසස් ගුණවතෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. පළවෙනි වස් කාලය මුවන්ගේ අභේ භූමියක් බවට පත් වෙලා තිබුණ බරණැස ඉසිපතන මිගදාය ඒ වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි වස් කාල ගත කරපු ලේනුන්ගේ අභේ භූමියක් වශයෙන් පිහිටලා තිබෙච්ච වේළුවනාරාමේ වැඩ වාසය කිරීම පස්වෙනි වස් කාලයේ පින්නතුනි විශාලා මහනුවර කූටාගාර ලෙනෙහි වැඩ සිටි බුදුහාමුදුරුවෝ හයවෙනි වස් කාලේ මකුල පර්වතයේ වැඩ හිටියා අටවෙනි වස් කාලේ දේශකලා පර්වතයේ වැඩ හිටියා ඒ තුලින් පේන්නේ වස්තුම් මාසයේදී ධර්ම ප්‍රචාර කටයුතු වල යෙදෙද්දී බුදුරජාණන් වහන්සේ විවේක ස්ථාන නේවාසික ස්ථාන බවට පත් කරගෙන තියෙනවා. මේ විදිහට පරිසර පද්ධතීන් නේවාසික ස්ථාන බවට පත් කරගෙන විවේක ස්ථාන බවට පත් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් මිනිසෙක් වශයෙන් තමන්ගේ චරිතාදර්ශයෙන්ම පරිසරය ආරක්ෂා කරගන්න අපට උතුම් මඟ පෙන්වීමක් සිද්ධ කළා තියෙනවා. ඒ උතුම් බුද්ධ ආදර්ශය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි වෙරවීරිය කරන්න ඕන. අපි මේ පරිසරයට අපිට වගේම ආදරය කරන්න ඕන. එහෙම කරමින් මල් වතු ඒ වගේම ආරාමික පරිසරය ඇති කර ගැනීමට වෙහෙස වෙන්න ඕන. අපේ වනාන්තර පද්ධතිය මහා භයානක විනාශයකට පත් කරන්න මිනිසුන් වෙරදරනවා. ලෝකයේ අපේ වන උද්‍යාන පිළිබඳ විස්මයටපත් වෙනවා. ඒ පරිසරයේ තමන්ගේ සුළු අපේක්ෂාවකට විනාශ කරන්නේ නැතුව තව තව ඒ සඳහා ගස්වැල් රෝපණය කරමින් ඒ වන උද්‍යාන වලට අපේ සහාය දක්වන්න ඕන වෙලාව දැන් අපේ රටේ වැව් පොකුණු විනාශ වෙලා ගිහින් තියෙනවා ආදි රාජ රාජ මහා මාත්‍යාදීන් පින්වත්නි මහ ජනතාව ඒක රාශී කරගෙන කරපු මහා පින්කම් ඒවා ඒ නිසා ජනතාව සැනසීමෙන් නිරෝගීව දැහැම දීපේවතක් ගත කළා. දැන් අපි මේ වැව් පොකුණු හොඳින් ආරක්ෂා කරගෙන ඒවා තවත් පුළුල් කරගෙන සංවර්ධනය කරගන්න ඕන. ඒ අනාගත පරපුර වෙනුවෙන් අපේ පින්කම් ගැන අපි හිතන්න ඕන. අපේ රටේ තවම ඉන්නවා ඉන්න හිටින් ඉන්න තැනක් නැති පිරිස පින්නතුනි. තමන්ගේ වාසස්ථානේ වැඩි දියුණු කරගන්න උදල් උදව් ඉල්ලමින් නොඑක ආකාරයේ දැන්මීන් අපිට දකින්න ලැබෙනවා. හැමදාම් පින් වැඩෙන පින්කම් ඒවා. අපේ ජීවිතයේ කවර හරි වෙලාවක මරණයෙන් අවසන් වෙනවා. අපි සුගතියට ගමන් කරන්න හොඳ පින්කම් වශයෙන් මේ කරුණ ධර්මයේදී පෙන්වලා දීලා තිබෙනවා. කාය වචන සංවර කරගත්ත සිල්වතුන් ගුණවතුන් නිතර මේ ගැන මෙනෙහි කරමින් ක්‍රියා කරන බව සමාජයේ දිහා බැලුවාම පේනවා. ඒ වගේම කාය වචන සංවර කරගන්න අපහාසු වෙච්ච තමන්ගේ ලාභයේ පමණක්ම හිතන අපාගාමී වීමට වෙරදරන පිරිසකුත් මේ අතර මේ අපූර්ව පද්ධතියෙන් පරිසර පද්ධතිය විනාශ කරමින් මේ සමාජයේ දුකටපත් කරන්න ක්‍රියා කරනවා. මේ ගැන දැන් ඉතාම හොඳින් අපිට හිතන්න වෙලා වෙවිලා. ලෝකයාම බුදුරජාණන් වහන්සේගේ මේ දහම් අනිඋඩේ පිළිබඳව යොහොසුලුව ක්‍රියා කරන මොහොතේ රටේ විවිධ ප්‍රදේශවලින් ඇහෙන පෙනෙන දේ පිළිබඳව ඇති වෙන්නේ පින්නතුනි මහා කනගාටුවක් සංවේගයක්. මේ ධර්ම දේශනාවට සවන් දෙන්න පින්වත් ඔබ හැම දෙනාම මේ දහම් පණිවිඩය ඔබ ඇසුරු කරන හැම දිනාටම ලබා දෙන්න. මේ හැම දිනාම පින් වැඩෙන පින්කම් වල යෙදෙන්න පෙළගැහෙන්න. කාය වචන සංවර කරගෙන මේ යහපත් දහමේ හැසිරෙමින් සුගතියටපත් වෙන්න වෙර වීරිය කරන්න මේ වාස් කාලය යොදා ගන්න. මේ ධර්ම දේශනාවට හිත යොමු කරන යහපත් ජීවිතයක් ගත කරලා ඒ සඳහා හිත යොමු කරලා ඔබටත් සසරින් එතර වීමට මේ මඟක් කරගන්න ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා දැන් අපි ගන්න ඕන ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ලෝක සාසනං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 උතුම් වූ ධර්මාන් ශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති පණිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පූජනීය තුම්බෝවිල ධම්මරත්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාති ගුවන්තලයේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ශ්‍රී ලංකා ගුවන්තලේ සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුත් සරණයි ඔබට පිළිවන් මෙවැනි මාර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රියේ 8ට අද රාත්‍රියට ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පෝజ్యපාද මේතිරිකල සෝරත ස්වාමින්ද්‍රයන් වහන්සේ රාත්‍රියේ 8ට රාත්‍රියේ ධර්ම දේශනාව දැන් වෙලාව පෙරවරු 9යි